ವಿಶ್ವ ಮಧುರ ವಿಶ್ವ ಮಧುರ ವಿಶ್ವ ಮಧುರ ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි ලෙබනන් ජාතික හනිනේ එල් අලාම් දක්ෂ වයලින් වාදන ශිල්පිනියක්. අද විශ්ව මధుර මුල් මිහිර ඈවැයු රංගනයට උචිත අරාබි සංගීතාංග එකතුවකින් මහා ජන සංගීතවේදියා නිර්මාණය කළ රසපූර්ණ පරිශන ගී සහ සංගීතාංග සෑහෙන සංඛ්‍යාවක් අතරින් අඬහැරෙන හොත් කමත් හැල්ල විශේෂයි. නන්දා පෙරේරා, ටී.එම්. ජයරත්න සහ නීරා වික්‍රමසිංහ හඬින් දැන් එය රස විඳිමු. සංසරනේ අද පුරේ हेमंत कुमार නොහොත් හේමන්ත් මුකර්ජි හින්දි සහ වංගගී රසකයන් හොඳින් දැන සිටි දක්ෂ ගායකයෙක් සංගීතඥයෙක් සැලරු නිෂ්පාදකවරයෙක් তেনু দূরে থাকো শুধু আড়াল রাখো কে তুমি কে তুমি আমায় ডাকো কেন দূরে থাকো যাবে মাধবী সুরভি তার বিলায় যাবে মধুপের সুরে সুরে মিলায়ে যাবে মাধবী সুরভি তার বিলায় যাবে মধুপের সুরে সুরে মিলায়ে তোমারই ধ্যানে ক্ষণে ক্ষণে কত কথা জাগে মোর মনে তোমারই ধ্যানে ক্ষণে ক্ষণে কত কথা জাগে মোর মনে ඔහුගේ හඬට ඉතා සමාන හඬකින් ගී ගයන තරුණයෙක් කොල්කටාවෙන් බිහි වී ඇති වගයි. ඔහු සග්නික් සෙන් මේ වන විට සඩ්නික් ජාත්‍යන්තර සම්මානයට පවා බඳුන් වූ අයෙක්. ඇතමුන්ගේ විශ්වාසය හේමත් කුමාර් යලි ඉපදී ඇති බවයි. දැන් සවන් දෙන්න ඔබ මුලින් මදක් ශ්‍රවණය කළ හේමන්ත් කුමාර්ගේ ගීතය සඩ්නික්සෙන් රූපවාහිනී වැඩසටහනකට ගැයූ අන්දම. කනු දුරේ শুধু রাখো কেন দূরে থাকো শুধু রাখো কি তুমি কি তুমি আমায় ডাকো কেন দূরে থাকো শুধু রাখো কি তুমি কি তুমি আমায় ডাকো কেন দূরে থাকো দূরে থাকুক সুরভিতার বিলাই যাবে মধুপীর সুরে সুরে বিলাই ভাবে মাধবী সুরভিতার বিলাই যাবে মধুপীর সুরে সুরে মেলায় ঘুমে ঘুমে কত কথা জাগে মন কথা জাগে মোর মনে সুখী দূর ফাগুনের ছবিতে පුරවැසියන් ගැයුමට රංගනයට ඉතා ලැබි ජාතියක්. මේ ඒ බැව් තහවුරු කරන ඔවුන්ගේ සංගීතාංගයක්. Thank you. සුරූපී සුරයියා කලකට ඉහත හෙන්දි සිනමාවේ ජනප්‍රිය නිලියක් සේම ප්‍රකට ගායිකාවක්. එහෙත් ඇය යටපත් කොටගෙන වෙනත් නිලියන් සේම ගායිකාවන්ද ඉස්මතු වූවා. කෙසේ වුවද සුරයියා ගායනා කළ මියුරු ගී රසක් රසිකයන් හට ඉතිරි වූවා. අවිවාහක හුදකලා දිවියක් ගත කළ ඈ ශ්‍යාමාසලරුවට ගැයූ ගුලාම් මොහමඩ් සංගීතවත් කළ සෝකාකූල ගැයීමක් මේ කොයිදානේ හිමිදිරියේ දුවන්නේ ගිලිමලේ තරුව විමසන්නේ සරත් විමල වීරයන්ගේ පද කිත්තම සංගීතයෙන් සිත්තම් කොට ගායනා කළ සී.ටී. ප්‍රනාන්දු ගායන වේදියායි Thank you. දැන් අනේ හිමිදිරියේ දුවන්නේ කොයි දැන් අනේ හිමිදිරියේ දුවන්නේ මේ මලේ පරුවම යන්නේ රැඳේ සිනා කොලේ අගේ මටයි ඔබේ විදි තිනාවේ ලතාවේ මගේ කියන්නේ හොඳ නොවේ යන්න කියන්නේ හොඳයි නොවේ යන්න තරුවය යන්නේ ඉලිමලේ තරුවය යන්නේ අදත් අතහිත මහේන්ද්‍ර සමග සමන්ත නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අසෝකා බාරසෝරිය විශ්ව මధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න